හොඳයි. එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව අපි නිමවටපත් කරමු. අද දවසෙත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒ වගේම මෙහෙණින් වහන්සේලා ගිහි පින්වත් ඔබ හැමදෙනාම අපි එකතු වෙලා වටිනා දහම් කරුණු කතා බහ කළා සාකච්ඡා කළා. ඉතින් හැමදෙනාම අහපු ප්‍රශ්න වලින් අනිත් අයටත් ප්‍රඥාව අවදි කර ගන්නට අවස්ථාවක් සැලසුණා. ඉතින් මේ වැදී අපි විශේෂයෙන්ම අර Tamanට දැනගන්න වගේම අන් අයටත් දේවල් දැනගන්නට අවස්ථාවක් සැලසෙනවා විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕන මේවා අපට මේ ධර්ම කාරණා කතා කරනකොට සද්ධාව සහ ප්‍රඥාව විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද සමහර තැන්වලදී දැන් ඔය එක එක්කෙනා ප්‍රශ්න විමසන විදිහ ඊළඟට Tamanට වැටහෙන්නේ නැති තැන් අපි විමසන්න ඕන. හැබැයි වටහා ගැනීමේ කැමැත්ත ඇතුව. එතකොට වටහා ගැනීමේ ඕනකම ඇතුව. එතකොට තමයි ඒක Tamanටත් අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන්නේ. එහෙම නැතුව අර තර්කයක් මතු කරන විදිහට නෙමෙයි. ඒ කියන්නේ තර්කයක් අපි මතු කළ යුත්තේ මොකටද? ඒ කාරණේ අවබෝධ කරගන්නට. ඉතින් අන්න ඒ වගේ අපිට ඒ සද්ධාව ප්‍රඥාව පාදක කරගෙන අපි ප්‍රශ්න ਵਿਚාරනකොට ඒවා විමසනකොට පැහැදිලි කරගන්නකොට ඒක අහන කෙනාටත් කියන කෙනාටත් අහගෙන ඉන්න අයටත් සියලු දෙනාටම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ විදිහට අද දවසෙත් බොහෝ දෙනා දහම් කරුණු කතා කළා, සාකච්ඡා කළා. ඒ තුලින් ජනිත කරගත්තා කුසලය ඔබ අප සියලු දෙනාටම ධර්මඥානය දියුණු කර ගැනීම පිණිස තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිර්වාණ අවබෝධය ලැබීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කර හැම දිනාටම තෙරුවන් සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකක පමණ කාලයක් අපහට ධර්මයේ දේශනා කළ ඒ වගේම අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපුව ඔබ වහන්සේට මේ සිදුවර ගත්තා වූ මහා ධර්ම දානයේ කුසල කර්මය පතන්න අවබෝධයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය කර ගැනීමට හේතු වාසනා වේවා සාදු සාදු සාදු අවසරයි